එනිදිරි උදෑසන බුදු බණ පදයක් අහන්නට තිබෙනවා කියලා කියන්නේ එය ඔබ ලබන උතුම් වාසනාවන්තම දෙයක්. බුද්ධ ශාසනයක් කියන එක පින්නතුනේ මේ ලෝකේ තාම දුර්ලභ දෙයක්. ඒක ලේසියෙන් කෙනෙකුට ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබට මේ මහා ලාභය ලැබිලා තියෙනවා. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා වගේම ඔබට එය තේරුම් ගන්නට පුළුවන් මනසකුත් ලැබිලා තියෙනවා. ඉතින් උත්සාහය සහ වීරිය තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ උතුම් ධර්මය තේරුම් ගන්නට. පින්නතනේ මේ ධර්මයේ සාම ගැඹුරුයි. නුවණැත්තන් විසින් තේරුම් ගත යුතු දෙයක්. පඤ්ඤාවන්තසායන් ධම්මෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ ප්‍රඥාවතු ප්‍රඥාවන්තයින් සඳහා තිබෙන දෙයක් හැටියට. මේ ධර්මයේ ස්වභාවයෙන්ම ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන දෙයක්. ඒ නිසා ඔබේ නුවණේ හැටියට මේ ධර්මය ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් සාමාන්‍ය කෙනෙක් දකින්න දෙයට ඔබෙන් දෙයක් දකින්නට අපිට පෙන්වා දුන්නා. ඒ උතුම් දර්ශනය තමයි පින්නතුනේ අපිට අද දවසේදී තේරුම් ගන්නට උත්සාහවත් විය යුත්තේ. බුද්ධ ශාසනය කිව්වහම ගොඩක් දෙනෙක් සීමා කරගෙන ඉන්නවා බුද්ධ ශාසනය ඊටම සුළු දේවල් ටිකකට. දාන, බණ, පාංශුකෝල මේ වගේ පිරිත් ආදී මේ සාමාන්‍යයෙන් අපි වටා ගොඩ නැගුණු අපේ බෞද්ධ සංස්කෘතිය කියන දේ තුළින් මුළු සමස්ත බුද්ධ ශාසනයෙම ඇතන් කෙනෙක් තීරණය කරනවා. නමුත් වෙනතුනි බුද්ධ ශාසනයේ හරය මේ සංස්කෘතිමේ සංස්කෘතිමේ වශයෙන් ගොඩ නැගුණු දෙය නෙමෙයි. ඒ බුද්ධ ශාසනයේ මහා හර පද්ධතියකින් හැදී. ඒ බුද්ධ ශාසනයේ තිබෙන හර පද්ධතිය ඔබ තේරුම් ගත යුතුයි. ඒ බුද්ධ ශාසනයේ තිබෙන හර පද්ධතිය තේරුම් ගැනීමේදී අර පරිබාහිර කාරණා ප්‍රතික්ෂේප කිරීම නෙමේ සිද්ධ කළ යුත්තේ. ඒ කාරණා ටික අපේ සංස්කෘතිය විදිහට අපි රැකගෙන ආ යුතුයි වගේම අපේ ශාසනයේ හරය පිළිබඳව බෞද්ධයින් හැටියට විශේෂ සැලකිල්ලක් දක්වමින් අප තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රතිපදාව පිළිබඳව ඔබට මූලික ලෙසවත් දැක්මක් නැතිනම් ඒ වගේම මේ ශාසනයේ පරමාර්ථයේ බවට පත් වෙන සියලු දුක් කෙලවර කොට ලබන උතුම් නිර්වාණය පිළිබඳව ඔබට දැක්මක් නැතිනම් ඔබ නිවැරදිවම බෞද්ධයෙක් යයි කියවන හැකියි. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ සංඝයා පිළිබඳව ඔබ දන්න කෙනෙක් නම් ඔබ සරණ යන කෙනෙක් නම් ඔබ ඒකාන්තයෙන්ම ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ දේ ඒ ධර්මයේ තුල සඳහන් දේ මහා සංඝරත්නයේ සුප්‍රතිපන්න භාවය පිළිබඳව ඔබ තේරුම් අරගෙන සිටිය යුතු වෙනවා. එනිසා ඔබ මේ උතුම් ශාසන මාර්ග භ්‍රමචර්යාව පිළිබඳව බොහොම නුවණින් කල්පනා කරන්නට ඕනේ. නුවණින් ඒ පිළිබඳව තේරුම් ගන්නට ඕනේ. ඒ තුළින් තමයි පින්නතුනේ ඔබට පුළුවන්කම තියෙන්නේ විමුක්ති සුඛ සාධනය ඇති කරගන්නට. එහෙමත් නැතිනම් මේ తాවකාලික සැපයක් ලෙස ඔබ කල්පනා කරන ලෝකේ ස්ථිර සැපයක් හැටියට කල්පනා කරන නමුත් తాවකාලිකව ඔබට ලැබෙන මේ දුක උරුම කරන ධර්මයන්ගෙන් වෙන්වන්නට ඔබට පුළුවන්කම තියෙන්නේ මේ ශාසනයේ හරය ඔබ නිවැරදිව වටහා ගත්තොත්. නමුත් අවාසනාවකට ශාසනයේ හරය සොයාගෙන යන පිරිස ඉතාමත් ස්වල්පයි. බොහෝ දෙනෙක් ශාසනයේ බොහොම පරිබාහිර දේවල් වලින් ඒ දේවල් දැන කියාගෙන ඒ මට්ටමින් යැපීම සිද්ධ කරනවා. නමුත් එතනින් එහාට ධර්මයේ තුලින් ලැබෙන නිවීම සහ සැනසීම කියන දේ බොහෝ දෙනෙක් හොයාගෙන යන්නේ නැහැ. එනිසා මෙතරම්ම ඉපදිලා මෙතරම්ම දුවලා මෙතරම්ම මිය යන සත්‍යයන් අතර ඔබට අපි ආරාධනා කරනවා පරතරක් හොයන කෙනෙක් බවට පත් වෙන්න. පරතරක් හොයන කෙනෙක් බවට පත් වෙනකොට මේ කියන කාරණා ටික ඔබට තේරුම් ගැනීමේදී ටිකක් ගැඹුරුයි කියලා හිතෙන්නට පුළුවන්. නමුත් ගැඹුරු වුණත් අත්හැර ගන්නට එපා. මේක පසුපසෙන් නැවත නැවතත් ඔබ මෙනෙහි කරන්න. නැවත නැවතත් මෙනෙහි කරනකොට ඔබට මේට අනුරූප කාරණාවන් ඔබට ශ්‍රවණය කරගන්නට දැනගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා අත්මහැර මේ කාරණාව තේරුම් ගන්නට ඔබ කරන උත්සාහය සහ වීරය ඔබ සතු විය යුතුයි. ඒක ඒකාන්තයෙන්ම ඔබට සැනසෙල්ල පිණිස පවතින දෙයක් බවට පත් වෙයි. පින්නතන ලෝකයේ සාරයි කියලා හිතාගෙන ඔබ ජීවිතේ කොච්චර දේවල් ගොඩනගනවද? ඒ ඔබ ගොඩනගන කිසිම දෙයක් පින්නතනේ ඔබ මරණයෙන් ගලවන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔබ මහා ධනවතෙක් වුණා. ඒ වගේම ඔබ මහා රෝහල් පද්ධතියක හිමිකාරයෙක් වුණත් ඔබට මරණයෙන් ගැලවෙන්නට පුළුවන් කමක් නැත්තේ. ඔබ මහා ලෝකයේම සිටින බලවතෙක් වුණත් ඔබට මරණයෙන් ගැලවෙන්නට ඔබේ තව කෙනෙකු හා සමග හුවමාරු කරගන්නට ඒක ජීවිතය හුවමාරු කරගන්නට ඔබට පුළුවන් කමක් නැත්තේ. ඒකට ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙනවම තමයි. ඔබ මොන දේ ගොඩනැගුවත් ඒ ගොඩනැගපු සියලු දේ සබ්බං පහාය ගමනීය. අත්හැර දාලා ඔබට යන්නට සිද්ධ වෙනවා. උභේන නිදම් මරණමේව නාපච්ඡාවා පුරේවා පටිපජ්ජතමා විනස්සත කනෝවා මාපච්චක. සරියත් මහතරුන් වහන්සේ අවවාද කළේ විදිහට උභේන නිදම් මරණමේව මේ දෙපැත්තකින්ම මරණය ඉදිරිපසින් හෝ එක්ක කලින් හෝ පස්සේ හෝ කොහොම හරි මරණය කියන එක ඔබ කරා පැමිණෙනවාම තමයි. පටිපජ්ජත මා විනස්සත මේ ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න විනාශ වෙන්න එපා. කනෝවා මා උපජ්ජගා මේ ලැබුණු ක්ෂණය ඔබ ඉක්මවා යන්න දෙන්න එපා. ඔබ මේ ප්‍රයෝජන ගන්නට කියලා දේශනා කරනවා. ඉතින් පින්නතුනේ අපිට අපේ ජීවිතයේ ස්වභාවය බොහොම අස්තිරයි. අපි මොන දේවල් ගොඩනගලා තිබුණා ඒ ගොඩනගපු දේවල් ක්ෂණයකින් වෙනස් වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. එක මොහොතකින් වෙනස් වෙලා යන්නට පුළුවන්කම තියෙනවා. ඒ මොහොත වෙනස් වීම කියන දේ වළක්ව ගන්නට ඔබට පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ නිසායි ඔබ අප්‍රමාදී විය යුතු වෙන්නේ. ඒ හැම තැනකදීම ඔබට දුක නොයිපදෙන තත්යකට පත්වන්නට පුළුවන් නම් දුකෙන් නිදහස් වන්නට පුළුවන් නම් පින්නතුනි ඔබ අනුගමනය කළ යුත්තේ අන්න ඒ ක්‍රියාපිළිවෙත. බුදුරජාණන් වහන්සේ අපට ඒ සඳහා වැඩි යුතු මාර්ගයන් ප්‍රතිපදාවන් විවිධ පරයයන් ඔස්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපි පසුගිය දේශනාවන් කිහිපය තුළම සාකච්ඡා කරගෙන ඉන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් ප්‍රතිපදාව පිළිබඳව. ඒ සඳහා අපි පාදක කරගන්න තියදුනා ගිරිමානන්ද සූත්‍රය. ඔබ නිතර දෙවේලේ පාවිච්චි කරන භාවිත කරන සූත්‍රයක් අසනීපයක් හැදුනත් මේ පිළිත්ත ඔබ ඕනෑතරම් සජ්ජායනා කරලා කියලා ඇති. නමුත් මේ පිළිත්ත තුල අන්තර්ගත මහ ගැඹුරු ධර්ම කාරණාව පිළිබඳව ඔබ කොතෙක් දුරට නුවණින් විමසලා තියනවද කියන එක පිළිබඳව ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. පින්නතුනේ අපිට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ඊටමත් වැදගත් කරුණු රාශියක් දේශනා කරලා තියෙනවා. අපි පසුගිය දේශනා දෙකේම ඒ පිළිබඳව සාකච්ඡා කළා. අනිත්‍ය සංඥාව දිනු කරන ආකාරය පිළිබඳව. අපි තවදුරටත් කතා කරන්නේ අනිත්‍ය සංඥාව දිනු කරන ආකාරයම තමයි. අනිත්‍ය සංඥාව පිළිබඳව අපි කතා කරනකොට අපි අවසාන වශයෙන් අවසාන දේශනාවේදී සාකච්ඡා කළේ රූපය පිළිබඳව කොහොමද ඇතිවීම අනුව බලන්නේ කියලා. ඒ කියන්නේ රූපස්ස සමුදයෝ කියලා. ඉතින් රූපස්ස සමුදයෝ කියනකොට මොකද්ද රූපේ හට ගැනීම කියන දේ ගැනයි අපි සාකච්ඡා කරමින් පැවතියි. ඉතින් රූපං කියන එක පිළිබඳව අපි විස්තර කළා ලෝක යථාර්ථයක් විදිහට රූපය කියලා කියන්නේ මොකද්ද කියලා. අපි සාමාන්‍යයෙන් සංකල්ප විදිහට නැතිනම් හිතෙන් සකස් කරගෙන අපි හිතෙන් අසුරු කරන අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් මේ විදිහට හදාගන්න ලෝකය වෙනුවට බුදුරජාණන් වහන්සේ රූපය කියලා පෙන්නේ යථාර්ථ ස්වභාවයක්. ඒ කියන්නේ ඇහැට එන පාට ටිකක් කනට ඇහෙන ශබ්දයක් නාසයට දැනෙන ගන්ධයක් දිවට දැනෙන රසයක් කයට දැනෙන ස්පර්ශයක් ඒක ඊට කලින් තිබිලා එන දෙයක් නෙමෙයි ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් මෙන්න මේ විදිහට අපිට කරපු ඒ රූපය කියන දේ පිළිබඳව අපි තේරුමක් ඇති කරගත්තට පස්සේ ඉති රූපස්ස සමුදයෝ මේකයි රූපයේ සමුදය කියලා අපි ඒ හට ගැනීම කියන පැත්තට අපේ අවධානය යොමු කළා. හට ගැනීම කියලා කියන්නේ මේ රූපය ඇතිවන්නට තියෙන හේතු. හේතු ගැන කතා කරනකොට අපි කිව්වා ඇහැ රූප දෙක ඇතිකල්හි එතනට සිත යොමු වුණාට පස්සේ මේ තුන්දෙනාම තුන්දෙනාම හේතු කරගෙන මේ දැකීම කියන ක්‍රියාවලිය සිද්ධ වන ආකාරය. ඒ වගේම මේ එක එක ධර්මයන්ට හේතු පිළිබඳව කතා කරනකොට රූපේ ගැන කතා කළා අපි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ධර්මයන් නිසා එක උපදින හැටි. අවිද්‍යාව කියලා කියනවා යථාර්ථය නොදන්නාකම චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. ඊට පස්සේ එතනදී කර්මය කියලා කිව්වා අපි සකස් කරගත්ත කුසින් වශයෙන් හෝ කුසල් අකුසල් වශයෙන් සිද්ධ කරගත්ත දේ පිළිබඳව තණ්හාව කියලා කිව්ව කර්මයට කළ තණ්හාව පිළිබඳව ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මෞකුසකට බැසගෙන මේ ඇහැ හදන්නට හේතු වන ආකාරය. ඒ වගේම වර්තමානයේ තුල අපිට යම් ඇහැක් ලැබෙනවා නම් රූපේ ලැබෙනවා නම් විඥානයේ අසුර කරන්නට ලැබෙනවා නම් අන්න ඒ තැනක තියෙනවා අවිද්‍යා කර්ම තණ්හා කියන ආහාර කියන මෙන්න මේ ලක්ෂණ ටික කියන එකත් අපි එතනදී සාකච්ඡා කරන්නට යෙදුණා. පින්නතුනේ මෙන්න මෙතනදී මේ ඇහැට තියෙන හේතු ටිකම තමයි රූපයට පෙන්වන්නේ. ඒ කියන්නේ දැන් රූපේ කියන දෙයටත් පෙන්වන්නේ ඇහැට තියෙන හේතු ටික. ඇහැ ඇති වෙන්නට යම් හේතුවක් ගැන කතා කළා නම් ඒ හේතු ටිකම පෙන්වනවා රූපය ඇති වෙන්නට. එතකොට අපිට හිතෙන්නට පුළුවන් රූපය කියන දෙයට මොකද්ද තියෙන අවිද්‍යාව, රූපයට තියෙන කර්මය, රූපයට තියෙන තණ්හාව මොකද්ද කියලා. නමුත් පින්නතුනේ ඇහැට තියෙන හේතු ටිකම පෙන්වන්නේ රූපයට ඇස ඇති කල්හිම රූපය හටගන්න නිසා. ඒ කියන්නේ ඇහෙන් තොරව රූපයක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ಜಾති අන්ධ කෙනෙකුට, ඒ කියන්නේ උත්පත්තියෙන්ම අන්ධ කෙනෙකුට රූපය ගැන කතා කරන්නට පුළුවන් කමක් නෑනේ වර්ණ රූපය ගැන. උත්පත්තියෙන්ම කන් ඇහෙන්නේ නැති කෙනෙකුට ශබ්ද රූපය ගැන කතා කරන්න පුළුවන් කමක් නෑ. ඒ විදිහටම ගඳ සුවඳ නොදැනෙන බවකුත් තිබුණොත් රස ස්පර්ශ නොදැනෙන බවකුත් තිබුණොත් ඒ අයට ඒ ඒ දේ කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න එතකොට අපිට පේනවා අපිට රූප දකින්න පුළුවන්කම තියෙන්නේ ඇහැ තිබුණොත් ඇහැට ගැටෙනකොට තමයි අපිට ඒ රූපය පිළිබඳ දැනීමක් තියෙන්නේ. අපිට ඒකට ගැටෙන්නේ නැත්නම් ආයතනයකට ස්පර්ශ වෙන්නේ නැතිනම් ස්පර්ශ නොවන ධර්මයක් ගැන කවදාවත් අපිට දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අපි දැනගන්නේ ස්පර්ශ වෙන දෙයක් ගැනමයි, ගැටෙන දෙයක් ගැනම තමයි අපි දැනගන්නේ. එහෙනම් ඇහැ තිබුණොත් රූප දකින්න පුළුවන් වෙනවා. කන තිබුණොත් ශබ්ද අහන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම නාසයේ ගන්ධයේ රසයේ ස්පර්ශය අපිට මේ දේවල් අත් බාහිර ආයතන ටික අපිට ගෝචර කරගන්නට පුළුවන්කම තියෙන්නේ ඒ ආධ්‍යාත්මික ආයතන ටික තිබෙනකොට විතරමයි. එහෙම නැත්නම් ඒක අපිට ගෝචර කරගන්නට පුළුවන්කමක් නැත්තේ නැහැ. මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට අවශ්‍යයි ආධ්‍යාත්මික ආයතනයන්ට තියෙන හේතු ටිකම බාහිර ආයතනයන්ටත් පෙන්වා දෙනවා. ඒ කියන්නේ මේ ටික ඔක්කොම එකට හට ගන්නවා කියන එක. මේකෙන් එකක්වත් නැතුව අනිත් එක කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇහැ නැත්තම් රූපේ තියෙනවා කියන්නේ මේක හරිම සියුම්, ඊටමත් ගැඹුරු නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්මයක් වෙනතුනේ. ඒකට හේතුව තමයි ඔබ දැන් මේ මොහොතේ මුළු ලෝකයක් තියෙනවා කියලා ඔබ හිතුවට ඔබට ලෝකෙම දකින්න පුළුවන් කියලා හිතුවට ඔබ මේ වෙලාවේදී අසුරු කරන්නේ ඔබේ ඇහැට පෙනෙන වර්ණ සටහන විතරයි. ඇහැට පෙනෙන වර්ණ සටහන විතරයි. එතකොට මේ වර්ණ සටහන පේන තැනක ඔබ මනසින් තමයි සංකල්පයක් විදිහට උපද්දගන්නේ මේ ලෝකේ තියෙනවා කියලා. හැබැයි මේ තියෙන ලෝකේ යථාර්ථය නෙමෙයි ඔබ සංකල්පයක් විදිහට උපදවගත්ත දෙයක්. ආපහු ඔබ ගිහිල්ලා බැලුවොත් එහෙම එළියේ තියනවද කියලා අලුතෙන්ම පාට ටිකක් එනවා. පාට ටිකක් ගැටෙනකොට ඔබ මනසින් අර සංකල්පයේ ස්ථාවර කරගන්නවා කලින් තිබ්බ එක තමයි තාම තියෙන්නේ කියලා. හැමදාම ඔබේ හීන ලෝකයේ ස්ථාවරයි. ඒ කියන්නේ ඔබ ගොඩනගාගත්ත හීන ලෝකය, ඔබ ගොඩනගාගත්ත සංකල්ප ලෝකය, යථාර්ථයේ නොවන ලෝකය ඔබට හැමදාම ස්ථිරයි. අන්න ඒ විදිහට ඔබ ජීවත් වෙනකොට පින්නතුනි ඔබට පැවැත්ම කියන දේ ගොඩනැගිලා තියෙනවා. පැවැත්ම ගොඩනැගිලා තියෙනවා. අතීතේ දැකපු දේවල් තියෙනවා. ඒ දේවල් අනාගතයට දකින්න පුළුවන් කමක් තියෙනවා කියලා ගන්න අදහස ඔබට පැවතිලා තියෙනවා. මෙන්න මේකට කියනවා පින්නතුනි මේ එක දිගටම තියෙන සාස්වත වුණ ලෝකයක් තියෙනවා කියලා ඔබ හිතන කමට කියනවා අනිත්‍ය දේ පිළිබඳව ඔබ ඇති කරගත්ත නිට්යයි කියන විපල්ලාසය කියලා. අනිත්‍යයි කියන දේ පිළිබඳව ඔබ ඇති කරගත්ත නිට්ටයයි කියන විපල්ලාසය. එතකොට මේ නිට්ටයයි කියන විපල්ලාසය කියලා කියන්නේ විපල්ලාස කියලා කියන්නේ පින්නතනේ හිතේ පෙරළුණු සංඥාවක්. ඒ කියන්නේ කියන යථාර්ථය නෙමෙයි වරදවාගත්ත අදහසක්. වැරදි විදිහට අල්ලගත්ත දෙයක්. එතකොට ලෝකේ පවතින්නේ අනිත්‍ය ධර්මය කියන දේ. ඒ පවතින අනිත්‍ය ධර්මය ඔබට දකින්න නැතිකම නිසා ඔබේ හිතේ විපරීත සංඥාවක් ඇති වෙනවා. ඒ තමයි ඒක තියනවා කියලා. ඒ හින්දා ඊයේ දැකපු දේ අද දකින්න පුළුවන්කම තියෙනවා. ඔබ ඊයේ දැකපු දේ දකින්න කියලා අද ගියොත් ඔබට ඇස් හමුවට අලුතෙන්ම වර්ණ සටහනක් එන්නේ. ඊයේ තිබුණ එළිය නෙමෙයිනේ අද එන්නේ. අපි නිකන් ඕලාරික මට්ටමෙම කතා කළොත් එහෙම දැන් ඉර එළිය බාහිර පෘෂ්ඨයක් වස්තුවක් මතට පතිත වෙලා ඇහැට පරාවර්තන ආලෝකයක් එනවා. එතකොට ඊයේ ආපු එළියද ඔබ නැවත අද ගිහිල්ලා බලනකොට එන්නේ. නෑ අලුතෙන්ම වර්ණ සටහනක් එන්නේ. ඒකට අන්න ඒක තමයි රූපායතනය කියලා කිව්වේ. අලුතෙන්ම එන වර්ණ සටහන ඇහැට පතිත වෙන එක. ඒක අර ඊයේ තිබ්බ එක නෙමෙයි. හැබැයි අලුතෙන්ම ඇහැට වර්ණ සටහන එනකොට ඔබ දැනගන්නේ මොකක් කියලාද? ඊයේ තිබුණ එක තියනවා කියලා. එතකොට ඊයේ තිබුණ එක කොහෙද තිබුණේ? ඒක බාහිර තිබුණාද? එහෙම නැතිනම් ඔබ ආධ්‍යාත්මිකව රැස් කරගත් ආශ්‍රව ධර්මයන්ගෙන් අසුරු කළාද? අර වර්තමානයේ ඇස් හමුවට ආපු වර්ණ සටහන කියන දේ ඇත්ත නොදන්නාකම නිසා ඔබ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කළා. ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරනකොට ඔබට හම්බුණා ඊයේ ඉඳලා තිබුණ දේ තාම තියෙනව නේද කියලා. මේ විදිහට එක දිගට තියෙන දේ ඔබට අත්දකින්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් එක දිගට තියෙන දේ ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. මේක තමයි පින්තුනේ ඔබ වරදවා ගන්න තැන. ලෝකේ වැරදි විදිහට අල්ලගන්න, වැරදි විදිහට ග්‍රහණය කරගන්න තැන. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ විවිධ පරයයන් ඔස්සේ දේශනා කළේ මෙන්න මේක දකින්න මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයක් කියලා. ඒකයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියලා දකින්න. මේකයි රූපේ මේකයි රූපේ හට ගැනීම කියලා දකින්න කියලා කිව්වා. එතකොට ඉති රූපස්ස අස්තංගමෝ කියලා තුන්වෙනි කාරණාවකට අපි යනවා. මේ රූපය මේ රූපයේ ඇතිවීම නම් මේ ඇති වුණු රූපය මේ හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ වර්ණ සතහන නැති වෙනකොටත් ඒ රූපේ නැති වෙලා යනවා. ප්‍රසාදය නැති වෙලා යනකොටත් ඒක නැති වෙලා යනවා. ඒ අනුව ඇති වුණු හිත බිඳී යනකොටත් ඒක නැති වෙලා යනවා. දැකපු බව තියෙන මේ හේතු ටික නිසා නම් මේ හේතු ටික නැති වෙනකොට දැකපු බව තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි ලෝකේ තියෙන යථාර්ථය. ඒක තමයි ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය. ඒ වගේම අවිද්‍යාව නැති වුණොත් ඔබට ඇස නැති වෙනවා. කර්මය නැති වුණොත් ඔබට ඇස නැති වෙනවා. සංහාව නැති වුණොත් ඔබට ඇස නැති වෙනවා. ඒ කියන්නේ වර්තමානයේ ඔබ ඇහැ තියෙනවා කියලා ඔබට අසුරු කරන්න පුළුවන් මෝඩකම නැති වුණොත් වර්තමානයේ රූපේ තියෙනවා කියලා ගන්න මෝඩකම නැති වුණොත් හිත තියෙනවා කියලා ඔබ ගන්න මෝඩකම නැති වුණොත් වෙනතුනේ ඔබට අනාගතයට ඇහැක් උපදින්න තියෙන හේතුව තමයි ඔබ අද නැති කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඇහැ නැති වුණා කියලා දකිනවා. ඇහැ ඇති වුණ මේ හේතු ටික නිසා නම් හේතු ටික නැති වෙනකොට ඇහැ නැති වෙනවා කියලා දකිනවා. එතකොට ඒ සඳහා ඔබ වර්තමාන ඇහෙත් ඔබ ඇත්ත යථාර්ථය දකිනවා. ඇහැ කියන දේ උපදින්නේ කනබන ආහාරය නිසා. කනබන ආහාරය කියන ආහාරේ ඕජාමය ගතිය නැත්තම්. ඒ කියන්නේ කනබන බක්පාන් කවුපිමුන් ඇට වලින් ඇස් හැදුනේ නැහනේ මේකේ. ඒකෙන් හැදුනේ ඒ තියෙන රූපේ තියෙන ඕජාමය සාරය අරගෙන ඕජාමය සාරයෙන් තමයි මේ රූපයන් නැවත නැවත වැඩි දියුණු කළේ නැතිනම් මේවා නැවත නැවත උපද්දවන්නේ. ආහාරය නොලැබී ගියොත් මොකද වෙන්නේ? ඔය ප්‍රසාද රූප උපදවන්නේ මේක ඇතුලේ තියෙන ඕජාමයේ ටික ඕජාමයේ ගතිය ඉවර වෙනකොට එතනින් එහාට නැවත රූප උපදවන්න පුළුවන් කමක් නැහැ. අද ආහාරයේ නොලැබී යාමෙනුත් ඇස නොලැබී යනවා. ආහාරයේ නොලැබී යාමෙනුත් ඇස නූපදින තත්ත්වයට නැතිනම් ඇස කියන දේ නැති වෙලා යනවා. මොහොතක් මොහොතක් පාසා ඇහැ හටගෙන ඇහැ ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඇහැ කියන එක දකින්න පින්නතුනේ මේ ප්‍රසාද රූපය කියන එක හරියට අපි උදාහරණයක් කිව්වොත් එහෙම අරණ අර ෆොටෝ ගන්න රීල් එක දාන කැමරාවක නෙගටිව් පැටියක් වගේ දකින්නකො. ආලෝකයට සංවේදී ආලෝකයට පිච්චිල යනවා. අන්න ඒ වගේ මේ ඇහි තියෙන ප්‍රසාදවත් බව උපවත් බව ආලෝකයට පිච්චිල යනවා. ආලෝකයට බිඳෙනවා. එතකොට ආලෝකයට බිඳී යන ස්වභාවයක් තියෙන ඇහැ අර වර්ණ සටහනට අනුව දිලී යන ස්වභාවය අනුව තමයි අපි රූපය කියලා යමක් දැනගන්නේ. ඒ ඇහැටපත් තුන ප්‍රතිබිම්බය වර්ණ සටහනේ තියෙන ප්‍රතිබිම්බය තමයි අපි දැනගන්නේ හැම වෙලාවකදීම හිතේ. එතකොට ඒ එක නෙගටිව් පැත්තකින් පුළුවන් එක ෆොටෝ එකයි ගහන්නවත් පුළුවන් වගේම මේ ඇහි එක ප්‍රසාද රූපයකට පුළුවන් නැතිනම් ප්‍රසාදයට පුළුවන්කම තියෙන එක වර්ණ රූපයක් ගෝචර කරගන්න එක තැනක් දකින්න විතරයි. ආයෙ දකින්න පුළුවන් කමක් නැහැ. ආයෙ අලුතෙන් ප්‍රසාදය හදලා අලුතෙන් වර්ණ සටහන ගැටෙන්න වෙනවා. ආයෙ දකින්න නම්. එතකොට ඒක තමයි ඇහි ස්වභාවය. නිසා මේ වලට කියන පරිත්තයි කියලා. මේවා ඊටාම කෙටි. මේ දීර්ඝ කාලීනව තියෙන දේවල් නෙමෙයි. ඇහැ කියලා කියන්නේ මේ පොඩි කාලේ ඉඳලා ඔබ මැරෙනකම්ම තියෙන දේ හැම නෙමෙයි ඇහැ කියලා කියන්නේ. මේක මොහොතක් මොහොතක් පාසා ක්ෂණයක් ක්ෂණයක් පාසා නැති වෙලා යනවා. කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි. මොහොතක් මොහොතක් පාසා මේ ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් මේ රූපය කියන දේ හට ගැනීම සමුදය කියලා කිව්වේ පින්නතුනේ යන්නේ ඒකට. ඒතකොට ඊට රූපස්ස සමුදයෝ කියනකොට ඔබට සිද්ධ වෙනවා ඒ රූපයේ සමුදය කියන දේ තේරුම් ගන්නට. ඒ වගේම ඊට රූපස්ස අස්තංගමෝ කියනකොට ඔබට සිද්ධ වෙනවා ඒ රූපයේ Nirodhaය, ඒ රූපයේ අස්තංගමය, ඒ රූපේ නැති වී යෑම තේරුම් ගන්න. එතකොට ඒ රූපේ නැති වී යෑම කියලා කිව්වේ අර ඉන්න මිනිස්සු මැරණේවා, ගෙවල් දොරවල් නැති වෙලා යන එක ගැන නෙමෙයි. මොකද ඒ රූපේ නැති වී යෑම කියලා කිව්වේ. අර ඇස් සමුවට ආපු වර්ණ රූපේ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඔබ මේ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණ බව දැක්කනම් වෙනතුනේ කවදාවත් ඔබට අදහසක් තියෙයිද ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන් කියලා. කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඊයේ අහපු දේ අදහන්න පුළුවන් කියලා. කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒකට හේතු නැහැ ඔබ ළඟ. ඒ හේතු ටික ඔබ දුරු කරලා තියෙනවා. එනිසා ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ පින්නතුනේ මෙන්න මේ හේතු දුරු කරන තැනට. එනිසා තමයි මේ රූපය කියලා දැකිය යුත්තේ මේ රූපය හටගත්තේ මෙන්න මේ ඇත්ත මේ දේවල් ටික තියෙනකොට ඒ වගේම මේ දේවල් ටික නැති වෙලා යනකොට එකක් එකක් හෝ නැති වෙලා යනවා නම් මේ රූපය කියන දේ නැති වෙලා යනවා. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික උපස්තම්භක වුණා අද මේ රූපය හදන්න රූපේ පෙන්වන්න ඇහැ හදලා ඒ ටික නැති වෙලා යනකොට අනාගතයට ඇහැ උපදින්න නැතු වෙනවා ඒ වගේම ඇස ඇති කල්හි තමයි රූපය ඇති ඇති වෙන්නේ. රූපේ තියෙන කල්හි තමයි ඇහැ තියෙනවා කියලා පනවන්නේ. ඒකට හිත යොමු වුණ කල්හි තමයි ඒ දෙකම දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ ධර්මතා තුනේ එකතුවෙන් තුනම හෝ තුනෙන් එකක් හෝ නැති වී යෑමෙන් රූපය කියන දේ නිරුද්ධ වෙනවා. රූපය කියන දේ නිරුද්ධ වෙනවා. එතකොට ඒක තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒකයි ඉති රූපස්ස සමුදයෝ කියලා කියුවේ මේකයි රූපේ සමුදය. ඉති රූපස්ස අඛංගමෝ මේකයි රූපේ තියෙන අස්තංගමය කියලා කිව්වේ. මේ විදිහට රූපයේ සමුදය සහ රූපයේ අස්තංගමය පිළිබඳව ඔබ තේරුම් ගන්නකොට පින්නතුනේ ඔබට පුළුවන්කම තියෙනවා රූපයෙන් මිදෙන මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙන්න. රූපයෙන් මිදෙන තැනකට ඔබටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ රූපය දැනගන්න කමට රූපයේ සමුදය දකින්න කමට රූපයේ Nirodhe දකින්න කමට තමයි අනිත්‍ය සංඥාව වඩනවා කියලා කිව්වේ. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝ කියලා දකින්න කමට. මේකට කිව්වා අනිත්‍ය සංඥාව දිනු කරනවා කියලා. එතකොට අනිත්‍ය සංඥාව කියලා කිව්වේ මේක මේ සුළුවෙන් ගත යුතු තැනක් නෙමෙයි කියන එක දැන් ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔබ අනිත්‍ය සංඥාව භාවිත කරන කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබේ ජීවිතය තුළ ඔබට ඇතිවන ලෝකයේ පිළිබඳව ඇතිවෙන සංකල්පනාවන් පිළිබඳව ඔබට යථාර්ථවාදීව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. රූපයේ අනිත්‍යතාවය දකිමින් වාසය කරන්න පුළුවන්කම තියෙනවා. මොකද රූපේ රූපස්කන්ධයක් හැටියට ඔබ තේරුම් ගන්නට ඕන. ඒ කියන්නේ ප්‍රියමනාප අම්මා තාත්තගේ වල දරුවල් කියලා හම්බ වෙන ප්‍රඥප්ති විදියට පනෝගත්තු දේ රූපේ කියලා අසුරු කරන තැන ඔබ එතනින් එහාට ගිහිල්ලා යථාර්ථයට හිත තියන්නට ඕනේ. ඔබට පේනවා එතකොට මේ ලෝකයේ ඇත්ත කතාව මොකද්ද කියලා. ඒක තමයි ස්කන්ධ ධර්මයක් කියන්නේ. ඒ ස්කන්ධ ධර්මයක් හැටියට දකිනකොට ඒක හටගත්තේ කොහොමද? මෙන්න මේ හේතු ටික ඇතිකල්ලි හටගත්තා. හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට අන්න ඒ දකින දැකීමට කියනවා ඒ විදිහට ඔබ යම් සම්මර්ෂණයක් කරනවා නම් ඔබට කියනවා අනිත්‍ය සංඥාව වඩනවා. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා කියලා. වඩන ලද අනිත්‍ය සංඥාව මහත්ඵලයි මහත් ආනිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් මේ අනිත්‍ය සංඥාව සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවානේ මේ අනිත්‍යද නැතිනම් අනිච්ඡද කියලා කෙනෙක් කියනවා මේ ධර්මය තුල එන්නට ඕනේ අනිච්ඡ කියලා නැතිනම් අර මහප්‍රාණ ඡයන්න එන්නේ ජයන්න වගේ ලියන ඡයන්න. එතකොට මෙන්න මේ ඡයන්නයි මෙතෙන්නට එන්න ඕනේ මේක මේ අනිත්‍ය කරලා මේ සංස්කෘත වචනයක් දාලා මේකේ අර්ථය වෙනස් කරලා කියලා කෙනකෙනා මේකට විවිධ අර්ථකථන දෙන්නටත් උත්සාහවත් වෙනවා. ඔවුන් විසින් ලබා දෙන එකල අනිච්ච කියලා මේක අර මහ ප්‍රාණ ඡයන්න දාලා ඒකට දෙනවා මේ කැමැති පරිදි තියෙන්නේ නැහැ කියලා. ලෝකේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. ලෝකේ කැමැති විදිහට තියෙන්නේ නැහැ. ඉච්ඡාව සිද්ධ කරන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් පින්නතුනේ මෙන්න මේකයි අර මේ අනිත්‍ය සංඥාව නැතිනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහ ප්‍රාණ ඡයන නෙමෙයි අනිච්ච කියන වචනේනේ pāli වචනේ. අපි අපේ වචනෙන් කියන අනිත්‍ය කියලා. එතකොට මෙන්න මේක පිළිබඳව කතා කළේ මේ තාම ගැඹුරු තැනකින් කොහොමද මේ හේතු නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා. දැන් මේ අනිත්‍යතාවයයි අර අනිච්ච කියලා අද සමහර අය ඉදිරිපත් කරන අර්ථයයි එක්ක අපි පොඩ්ඩක් වසඳලා බලුවොත් එහෙම කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියන දෙයක් මේකට ගලපලා බලලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි? කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති දේවල් ලෝකේ ඕන තරම් තියෙනවා නම් ඒ දේ කැමැත්ත ඉෂ්ට නොකරන දේ විඳින කෙනක් මේ පැත්තේ ඉන්නවා නම් ඒ කෙනෙකුට ලෝකය හම්බ වෙන තැනක කොහොමද පින්නතුනේ ලෝකෙන් මිදීමක් ගැන කතා කරන්නේ. දැන් අපි හිතමු ඔබට අවශ්‍ය විදිහට ලෝකෙ තියෙන්නේ ඔබේ දරුවෝ ඔබට අවශ්‍ය විදිහට ඉන්නේ ඔබට ඒකට තේරුම් ගන්න කියනවා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනිච්ච කියන කාරණාව. ඔබට අවශ්‍ය විදිහට ඔබ කැමති විදිහට ඔබ හිතන විදිහට ලෝකෙ තියෙන්නේ නැහැ කියන්නේ. පින්නතුනේ ඔන්න ඔය අනිච්චතාවය ඔය විදිහට කිව්වොත් එහෙම ඒ සිද්ධිය ඒ විදිහටම තියෙනකොට ළමයක් ඉන්නකොට ඒක විඳින ඔබත් ඉන්නකොට ඔබට කවදාවත් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ පුද්ගල බව බිහි වෙලා ඉවරයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිත්‍යතාවය නැතිනම් අනිත්‍යතාවය ඔය වගේ සරල තැනකට ලඝු කරලා දකින්න පුළුවන් තැනක් නෙවෙයි. එනිසා අනිච්චය කියලා වචනයක් ත්‍රිපිටකයේ තුල ඔය අර්ථය ප්‍රකාශ කිරීම සඳහා පාවිච්චි වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය නැතිනම් අනිච්ච කියන වචනේ. අනිච්ච කියලා කියන්නේ මෙන්න මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගම. මේ තමයි රූපය මේ රූපේ හටගත්ත බව මේ රූපේ ඉතුරු නැතුව නැති වෙලා යන බව. මේ ටික දකිනවා නම් තමයි අනිත්‍ය දකින්නේ. නැතිනම් අනිත්‍ය ධර්මයේ දකින්නේ. අනිත්‍ය වූ රූපේ දකිනවා. එයා රූපේ කියලා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන මේවා නෙමෙයි දකින්නේ. එයා දකිනවා මේ රූපේ හේතු නිසා හටගත් ධර්මයක්. හේතු නිසා හටගත් රූපේ හේතු නැති වෙනකොට ඉතුරු නැතුව නැති වෙලා යනවා කියන කියා දකිනවා. මෙන්න මේ විදිහට අනිත්‍ය ධර්මයේ දකිනකොට පින්නතුනේ ඒ කෙනාට සියලු දුක් කෙලවර කරන්නට පුළුවන්කම තියෙනවා. සබ්බං කාමරාගම් පරියාදීති කියලා දේශනා කරනවා. රූප රාග, භව රාග, අවිද්‍යාව, අස්මිමානය මේ දේවල් දුරු කරනවා කියලා දේශනා කළේ. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන්නේ මේ මහා ගැඹුරු අර්ථයකට යන මහා ගැඹුරු තැනකට ප්‍රවේශයක් ගන්නට පුළුවන් දෙයක්. දැන් පිළිතුරේ අපිට හොඳින් අපි සම්මර්ෂණය කරලා බැලුවොත් එහෙම දැන් මෙන්න මේ විදිහට රූපය අපිට පිරිසිදු දකින්නට පුළුවන් නම් ඒක තමයි අපි අද දවසේදී අනිත්‍ය සංඥාව භාවිතයෙන් කළ යුතු ප්‍රධානම තැන. ඇයි මේ රූපය කියන දේ මූලික කරගෙන මේ කතා කරන්නේ? පින්නතනේ මේ කාම දහත්වයේ සත්‍යය හැටියට කාම භූමියේ සත්‍යය හැටියට ඔබට මනසට වඩා ප්‍රධාන රූපය කියන දේ. අද වේදනාව කියන දේත් ඔබට ඇසුරු වෙන්නේ රූපයෙන්. මේ සැප සහගත රූප. මේ රූපේ බැලුවාම තමයි සතුට ඇති වෙන්නේ. මේ දේවල් නිසා තමයි දුක ඇති වෙන්නේ. මේ වචනේ නිසා තමයි සතුට හිතුනේ. මේ වචනේ නිසා තමයි දුක ඇති වෙන්නේ. මේ රූපය ගැන හඳුනනකම තමයි සංඥාව වෙන්නේ. ශබ්දය ගැන හඳුනනකම තමයි සංඥාව වෙන්නේ. ඔබට මේ අනිත් නාම ධර්මතා ටිකත් ප්‍රකට වෙලා තියෙන රූපය ඇසුරින්. ඒ මේ කාම ධාතුවේ සත්‍යෝ නැතිනම් මේ මනුස්ස තලයක් සතර අපායක් දිව්‍ය ලෝක හයත් මේ හැම තැනකම රූපය අනුව තමයි සැප දුක් විඳින්නේ. ඒකට කියනවා රූපය පරියාපන්නයි කියලා. එතකොට රූපය පරියාපන්නව රූපය අනුව ගිහිල්ලා සැප දුක් විඳින නිසා තමයි ඔබට මෙච්චර රූපය පිළිබඳව කතා කරන්නේ. දැන් ආයතන හයක් කතා කරනවා. අපි ලෝකයේ විඳින තැන් හයක් පිළිබඳව. ওই හයක් කතා කළත් ওই හයෙන් පහක්ම රූපයට අදාළ දේවල්. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඔක්කොම රූපය විඳින්න පුළුවන් තැන් ටික. මේ හැමතැනක්ම පිළිගන්නේ මනසින් තමයි. නමුත් ඒ ගෝචර කරගන්න තැන් ටික ඔක්කොම තියෙන්නේ මේ ආයතන පහක්ම රූපේ ගෝචර කරගන්න තැන්. ඒ නිසා අපි මේ පස් තැනක් පිරිසිදු දැක්ක යුතු වෙනවා. නුවණින් දැක්ක යුතු වෙනවා. ඒ නිසා තමයි මේ රූපය ගැන වැඩිපුර වැඩිදුරට අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව බොහොම අපූර්වට දේශනා කරපු තව සූත්‍ර දේශනාවක් තමයි මාළුන්ති පුත්ත සූත්‍රය කියලා කියන්නේ. මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී මාළුන්ගේ පුත්තු හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් ධම්ම අවවාදයක් ආපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මාළුන්ගේ පුත්තු හාමුදුරුවන්ට මේ ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා. දේශනා කරලා මාළුන්ගේ පුත්තු හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වෙලාවේදී පැහැදිලි කරනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති යම් කිසි කෙනෙකුට නුවණක් තියෙනවා නම් දැකපු දේ දැකීම මාත්‍රයෙන් ඉවරයි කියලා අහපු දේ ඇහීම මාත්‍රයෙන් ඉවරයි විඳපු දේ විඳින් මාත්‍රයෙන් ඉවරයි දැනගත්ත දේ දැනගැනීම මාත්‍රයෙන් ඉවරයි කියලා නුවණක් තියනවා නම් යතෝත්තම් මාළුන්ගේ පුත්තන තේන මාළුන්ගේ පුත්ත ඔබට එහෙම හැඟීමක් තියෙනවා නම් ඔබ එයහා සමග නැහැ යතෝත්තම් මාළුන්ගේ පුත්තනේ නතේන තතෝත්තම් මාළුන්ගේ පුත්තන තත්ත මාළුන්ගේ පුත්ත ඔබ යමක් සමග නැත්නම් මාළුන්ගේ පුත්ත ඔබ එතන නැහැ යතෝත්තම් මාළුන්ගේ පුත්තන තත්ත නේ විදන නහුරම් න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛසාති මාළුන්ගේ පුත්ත ඔබ යම් තැනක පිහිටා සිටලා නැත්නම් ඔබට මේ විද මේ ලෝකේ නැහැ නෑ හොරා පරලොව නැහැ න උභයමන්තරේ මේ දෙක අතරක් නැහැ මේක තමයි දුකේ කෙලවර දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ අනිත්‍ය සංඥාව තුළ උපදව ගන්න දෙයක් පිළිබඳව මොකද්ද අපි අනිත්‍ය සංඥාව කියලා මෙතනදී අපි උද්දීපනය කරගත යුත්තේ මෙතනදී අපි මතු කරගත යුත්තේ උද්දීපනය කරගත යුතු දේ තමයි දිත්තේ දිත්ත මත්තං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ප්‍රඥාවක් පිළිබඳව නුවණක් පිළිබඳව. ඒ දැකීම දැකීම මාත්‍රයක් පමණයි කියන දේ අපිට දකින්න පුළුවන්කම තියෙන පින්නතුනේ මේ කියන අනිත්‍ය සංඥාව පරිභාවිත කිරීමෙන් විතරයි. අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් විතරයි මේක අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ අපි දැක්කේ නැති වුණොත් ඇහැට ආපු වර්ණ රූපය ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා ඒ රූපේ එළියේ තියෙන බවට ඔබට නිමිති ඉතුරු කරගත්තොත් නැවත ඒ රූපේ දකින්න ඔබට පුළුවන්කම තියෙනවා. ඔබ දැන් ওই නිවසේ ඔය දකින ඔය පරිසරය ඔය ටික ඔබ ආපහු හෙට ඇවිල්ලා බලනකොට ආපහු තියෙනකොට ඔබ හිතයි ඊයේ තිබුණ විදිහටම නැවත තියෙනවා කියලා. පින්නතුනේ ඔබට ඊයේ තිබුණ දේම නැවත දකින්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නමුත් ඊයේ දැකපු දේ නැවත තියෙනවායි කියලා හිතනකොටම ඔබට තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඊයේ දැකපු ඒ දේ දැකපු මම මෙතන ඉන්නවා කියන එක. එතකොට ඒ මම කවුද? ඒ මම කියලා වෙනම දේවල් තිබ්බේ නැහැ. අර රූපය එළියේ පේනවා නම් පේන දේ දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඉන්න බවට තමන් ඇති බවට ඒක ගෙනත් දීලා තියෙනවා. එතකොට තමන් ඇති බවට තමන්ට ඒක ඇසුරු වෙනවා. තමන්ට තමන් ඇති බවට ඇසුරු වෙන්නේ වෙන තැනක නෙමෙයි පිනතුනි පේන රූපයේ එළිය තියෙනවා නම් ඒ රූපයේ විඳින තමන් මේ පැත්තේ ඉන්නවා. ඇහෙන ශබ්දයේ එළිය තියෙන දෙයක් නම් ඒ ශබ්දයේ විඳින තමන් මේ පැත්තේ ඉන්නවා. ඒ වගේම ගන්ධ සුවඳ රස ස්පර්ශ ඔබට බාහිර ලෝකයේ තුලින් ලැබෙනවා නම් ඒ ලැබෙන දේ විඳින කෙනා මේකත් ඉන්නවා. ඒ කියන්නේ මේ ටිකේ අනිත්‍යතාවය නොදැනගත්තාම මොකද වෙන්නේ? ඒ දේ ඇසුරු කරගෙන ජීවත් වෙන පුද්ගලයෙක් ඔබට ලැබෙනවා. පුද්ගල බවක් ඔබට ලැබෙනවා. දැන් මාළුන්ගේ පුත්ත හම්දුරන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි විදිහකින් ඔබට දැක්කපු දේ දැකීම මාත්‍රෙන් ඉවරයි කියලා තිබ්බොත් මාළුන්ගේ පුත්ත ඔබ ඒකත් එක්ක නැහැ කියලා. අද මොකද අපිට වෙලා තියෙන්නේ? අපි දකින දේත් එක්ක අපි ජීවත් වෙනවා. දකින්න දෙයත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ රූපේ දකින්න දකින්න මමත් ඉන්නවා. ඒ නිසා පොඩි කාලේ ඉඳපු මම දැන් මේ ඉන්නවා. මේ මම අනාගතයට යනවා. අපිට තියෙන්නේ අන්නේ දර්ශනය. ඒ දර්ශනය අපිට තියෙනකොට මොකද්ද වෙන්නේ පින්නතුනේ? ඒ දැක්ම තියෙනකොට ඔය ජීවත් වෙන ඔබට ඔබේ කැමැත්ත රුචිය අනුව පවතින දේවල් නොපවතිනකොට ඔබට දුක එනවා ඔබේ ජීවිතේට. එතකොට ඒ දුක ආවේ පින්නතුනේ මොකක් නිසාද? ඔබ යථාර්ථය අවබෝධ කරගත්තේ නැහැ. මොකද්ද යථාර්ථය අවබෝධ කරගත්තේ? රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණ ධර්මයක් විදිහට නොදන්නකම නිසා ඔබ නැවත නැවතත් ඒක පවතින දෙයක් හැටියට හිතුවා පවතින දේ විඳින තමාත් ඉන්නවා කියලා හිතුවා දැන් ඔය ජීවත් වෙන Tamanට ලෙඩ වෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් මහලු වෙන්න පුළුවන් Tamanට හම්බෙන ලෝකෙ ලෙඩ වෙන්න මැරෙන බව මහලු බව හම්බ වෙන්න පුළුවන් නමුත් කවදාවත් පින්නතුනේ ඔබට එළියේ තියෙන රූපෙකින් කවදාවත් ලෙඩවීම කියන දේ ගැන දෙන්න පුළුවන්කම තිබෙන්නේ නැහැ කවදාවත් එළියේ තියෙන දෙයකින් ඔබට මරණය කියන දුක ගෙනත් දෙන්න පුළුවන්කම තිබෙන්නේ නැහැ. හැම වෙලාවකදීම ඔබ ජීවත් වීම කියන දේත් එක්කම ඒ හැම දෙයක්ම උපදව ගත්තා. මේක ඊටාම සියුම් ඊටාම නුවණින් දැක්ක යුතු සිද්ධාක් සිද්ධියක්. පින්නතුනේ අපි හොඳින් කල්පනා කරලා බලනකොට අපිට පේනවා ලෝකේ අපි අසුරු කරන්නේ මොන තරම් අවිද්‍යාව සහගත මොන තරම් කෙලෙස් සහගත තත්ත්වයක ඉඳලාද කියලා. අපි ලෝකයේ කියන දේ අසුරු කරන්න පිළිතුනේ මේක සම්පූර්ණම සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් කියන තැන ඉඳලා. ඒ සත්පුද්ගල ආත්මේ පවත්වලා තියෙන්නේ අර අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත විපල්ලාස සංඥාව මත. ඒ නිසා තමයි අතීතේ ඉඳලා ජීවත් වෙන ඔබ අනාගතයට තව ඉන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් හැටියට ඔබට හම්බ වෙන්නේ. ඒ ඔබට විඳින්න පුළුවන් භෞතික ලෝකයක් එළියේ තියෙනවා කියලා ඔබට හම්බ වෙන්නේ. ඒ නිසා ওই තියෙන දේවල් වෙනස් වෙනකොට දුක එනවා. තියෙන දේවල් හම්බ වෙනකොට ඔබට තියෙන දේවල් ගැන ඇලෙන්න පුළුවන්කම තියෙනවා. තියෙන දේවල් ලෝකේ හම්බ වෙනකොට ඒ දේවල් ගැන ඔබට ගැටෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබ ඇලෙන දේවල් පිළිබඳව කල්පනා කර කර හිතින් තැවෙමින් ඒ දේවල් හොයනවා. ගැටෙන දේවල් ගැන කල්පනා කර කර ඔබ හිතෙන් දුක් වෙනවා. ඔබ මේකේ අනිශ්චිතතාවය දකින්නේ නැහැ. සමහර වෙලාවට එක මොහොතක ඇහෙන වචන ටිකක් විතරයි අපිට. ඒ මොහොතකට ඇහෙන වචන ටික පිළිබඳව පින්නතුනේ අපිට කොච්චර කාලයක් හිත හිත දුක් වෙන්න පුළුවන්ද? මේ මිනිස්සයා මට බැන්න, මේ මිනිස්සයා මට මෙහෙම කිව්වා, මේ කිව්වේ මේ විදිහේ දෙයක්, මට මේ විදිහට දෝෂාරෝපණය කළා, මට බැන්න, මේ ගැන හිත හිත ඔබට කොච්චර දුක් වෙන්න පුළුවන්ද? මොකද පින්නතුනේ ශබ්දය ඔබට දැනුත් ඇහෙනවද? නෑ, ශබ්දය ඇහෙන්නේ නෑ. ශබ්දය හටගෙන නැති වෙලා ගියපු දෙයක්. නැතිවීම පිළිබඳව නොදන්න ඔබ හටගත් ආකාරය පිළිබඳවත් නොදන්න ඔබට සබ්දේ පුද්ගලයෙකුගේ වෙලා අර මිනිස්සයා තමයි කිව්වේ වෙලා ඒ කියපු දේ පුද්ගලයෙකුගේ වෙනකොට ඒක අහගත්තේ Taman තවත් පුද්ගලයෙකුට වෙනකොට වෙනතුනේ ඔන්න ඔබට බැනුම් අහන්න පුළුවන්කම ලැබිලානේ දැන් ඔබට පුළුවන් ලෝකෙන් බැනුම් අහන්න අපි කොච්චර කිව්වත් මේ මිනිස්සයා බැන්න නිසායි මට මේ දුක ආවේ කියලා ඇත්තටම ඔබට දුක එන්නේ බැනපු නිසා නෙමෙයි ඔබට දුක එන්නේ ඒ බැනුම ඔබේ කරගත්ත නිසා. ඒ බැනුව තව පුද්ගලයෙකුගේ කරගත්ත නිසා. ඔබ දුක උපද්දගත්තේ ඔබේම තියෙන වැරදි අදහස නිසා. හිතේ පෙරළුණු සංඥාව නිසා. එනිසා ඔබට දුක නැති කරගන්න ඕනේ නම් ඔබ කල යුතු වෙන්නේ අර පෙරළුණු සංඥාව වෙනස් කරගන්න එක. අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දකින්න එක. ඒකටයි අපි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. එතකොට අනිත්‍ය සංඥාව ඔබ ඔබ වඩනවා නම් ඔබට අර මාළුන්ගේ පුත්ත හාමුදුරන්ට දේශනා කරපු தත්වයට මේ ඔබපත් වෙන්න ඕනේ. යතෝත්තම් මාළුන්ගේ පුත්ත නැතේන. ඒ යම් තැනක අපි ජීවත් වෙනවා නම් ඒ දෙත් එක්ක අපි බලනකොට තතෝත්තම් මාළුන්ගේ පුත්ත නැතේන අපි මේ ලෝකයේ දිත්තේ දිත්තමත් タン කියලා දැකපු දේ එතනින් ඉවර නම් අහපු දේ එතනින් ඉවර නම් විඳපු දැනගත්තු දේවල් එතනින් ඉවර නම් ඒ දේවල් අනාගතේට තියෙන්නේ නැත්නම් අතීතේ තිබුණ දේ ආයේ එන්නේ නැත්නම්. එතකොට පින්නතුනේ ඒ හා සමග ජීවත් වෙන්න පුද්ගලයෙක් ගොඩ නැගෙන්න තැනක් නැහැ. දැන් අපි දැක්ක මමස්තේ ගොඩ නැගෙන්නේ මේ ඉන්න කෙනාව ගොඩ නැගෙන්නේ නැතිනම් මේ පුද්ගලයෙක් ඉන්නවා කියන සත්වේක ආත්මයක් ඉන්නවා කියන එක ගොඩ නැගෙන්නේ කොතනද? ඒක ගොඩ නැගෙන්නේ අර දැකපු රූපේ තියනවා කියන තැන, අහන ශබ්දේ තියනවා කියන තැන. හැබැයි ඒක එතනම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම් හේතු නිසා සකස් වෙච්ච දෙයක් නම් ඒක කෙනෙක් වෙන්න බෑ ඒක පුද්ගලයෙක් වෙන්න බෑ ඒක ආත්මයක් වෙන්න බෑ ඒ වගේම ඒ හේතු ටික නිසා හටගත්තු දේ හේතු ටික නැති වෙනකොට නැති වෙලා යනවා මෙන්න මේ අනිත්‍යතාවයේ දකින්න තැනක පින්නතුනේ ඔහුට කවදාවත් පවතින දේවල් හම්බ වෙන්නේ එක දිගට තියෙන දේවල් හම්බ වෙන්නේ ඒකයි සම්වේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සතේ අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය මේ සියලු සංස්කාර ධර්මයන් ඒ කියන්නේ හේතු නිසා සකස් වෙන සියලු ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ දකින්න පුළුවන් නම් අතනින් බින්දති දුක්ඛේ දුකෙන් අත මිදෙනවා මේක තමයි නිවනට තියෙන මඟ ඒ සමග්ගෝ විසුද්ධිය එතකොට අපිට සියලු ධර්මයන්ගේ මේ හටගෙන ඉතුරු නැතුව හේතු නිසා සකස් වෙච්ච ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක අද ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි තුල උපදවාගත යුතු ඥාන දර්ශනයක් අන්න ඒ දේ අපිට තියෙනවා නම් අර මාළුන්කි පුත්‍ර සූත්‍රයේදී කතා කරපු විදිහට අපිට ඒක අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ දේවල් සමග අප නැහැ. යතෝ තම් මාළුන්කි පුත්තන තේන තතෝ තම් මාළුන්කි පුත්තන තත්ත මාළුන්කි පුත්ත යමක් සමග ඔබ නැත්නම් මාළුන්කි පුත්ත ඔබ එතන නැහැ මාළුන්කි පුත්ත සරණාසට බුදුරජාණන් දේශනා කරන එක යමක් සමග ඔබ නැත්නම් පේන දේත් එක්ක ඔබ නැත්තම් ඇහෙන දේත් එක්ක ඔබ නැත්තම් පේන ඇහෙන විඳින මම ඉන්නවා කියලා මට ඉන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. නැත්ත් තත්ත කියන්නේ පිහිටා සිටින තැනක් එහි නැහැ. එහි නැහැ කියලා කියන්නේ ඔබ ලෝකෙහි නැහැ. ලෝකේ පිහිටා ඉන්න තැනක් ඔබට හම්බ වෙන්නේ ඔබ ලෝකය කියලා විඳින්නේ මොකද්ද පින්නතුනේ? ඔබ ලෝකය කියලා හඳුනන්නේ මොකද්ද? ඔබ ලෝකය කියලා හඳුනන්නේ ඔබ දැකපු දේවල්. ඔබ විඳපු දේවල්, ඔබ දැනගත්ත දේවල්, ඔබ දැකපු, අහපු, විඳපු, දැනගත්ත දේවල් හැරුණකොට ඔබ ලෝකයේ කියලා අසුරු කරන්නේ මොකද්ද? අසුරු කරන්න දෙයක් නැත්තේ. ඔබ මේ මොහොතදී ඔබ ලෝකය කියලා හිතනවා නම් අතීතේ දැකපු යමක් තියෙනවා නම් දැකපු බවක් හෝ තියෙනවා නම් ඒක තමයි දැසුරු කරන්නේ. ඔබ ලෝකය කියලා තියනවා කියලා හිතනවා නම් මේ අනන්ත විශ්වයයි කියලා යමක් ගැන හරි හිතනවා නම් එක්ක ඔබ අහපු දෙයක් හෝ අහන්පු බවක හෝ තියෙන දෙයක් ගැන විතරයි ඔබේ දැනුම තියෙන්නේ. එක්ක විඳපු දෙයක් හෝ විඳින බව කියන තැනක විතරයි. එක්ක දැනගත්ත හෝ දැනගැනීම කියන ලක්ෂණය තිබුණ තැනක විතරයි. එනිසා ඔබ ලෝකේ ගොඩනගාගෙන තියෙන්නේ මෙන්න මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැනක. දිට්ඨ කියනවා දකින බවට, සුත කියනවා අහන බවට, මුත කියනවා විඳින බවට, විඳින්නේ රස, ඒ වගේම ස්පර්ශ, ගන්ධ කියන දේවල්, එතකොට මේවා මුතේ හැටියට දක්වන්නේ විඤ්ඤාස කියලා කියන දැනගත්ත දේවල්. එතකොට පින්නතුනි මේ ටික නැතුව ඔබට ලෝකය කියලා යමක් හම්බ වෙන්නේ නෑ. මේ ටික පිළිබඳව ඔබට අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් මේ ටික පිළිබඳව හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට ඔබට නුවණින් දකින්න පුළුවන් නම් පින්නතුනේ ඔබට පිහිටා සිටින්න තැනක් නැහැ. ඒ තැනක් නැති. ඔබ නැති කරලා තියෙන මොකද්ද? ලෝකේ නැති කරලා. ඔබ ලෝකේ නැති කරලා. ඇයි ලෝකය කියලා කල්පනා කරේ අර දැකපු දේවල් නම් දැකපු දේ තියනවා නෙමෙයි නම් ඒ දේ නැති ඒ හේතු නිසා හටගත්ත ධර්මයක් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඔබට ඔබ තියනවා කියලා හිතන ලෝකේ පවත්තන්න දැන් තැනක් නැහැ. ඔබට පිහිටා සිටින්න තැනක් නැහැ. ඒක ඉන්න තත්ත්ව කියලා කිව්වා. යතොත්තම් මාළුක්‍ය පුත්තන තේන තතොත්තම් මාළුක්‍ය පුත්තන තත්ත. පිහිටා සිටින්න තැනක් නැහැ. එතකොට යසෝත්තම මාළුන්ති පුත්‍රන සත්ත මාළුන්ති පුත්‍ර යම් තැනක ඔබ නැත්නම් ඔබට පිහිට සිටින්න ලෝකයක් නැත්නම් තතෝත්තම මාළුන්ති පුත්‍ර නේවිද මාළුන්ති පුත්‍ර ඔබට යම් තැනක පිහිට සිටින්න තැනක් නැත්නම් මාළුන්ති පුත්‍ර ඔබ මේ ලෝකේ ඉන්න කෙනෙක් නෙමෙයි නේවිද මෙහි නෑ නෑ හොරා ඔබ පරලෝ ඉන්න කෙනෙකුත් නෙමෙයි වෙන තැනක ඉන්න කෙනෙකුත් නෙමෙයි මෙතන හෝ මෙතනින් බැහැර ඉන්න කෙනෙකුත් නෙමෙයි ඔබේ වන්තරේ. එහෙම නැතුව මේ දෙක අතර කොතන හරි තැනක මේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. මේ ලෝකයක් හදාගෙන ලෝකෙත් ඇතුලේ ජීවත් වෙන කෙනෙකුත් නෙමෙයි. මේ ලෝකෙන් වෙනස් තැනකට වෙලා ඉන්න කෙනෙකුත් නෙමෙයි. මේ දෙක අතර ඉන්න කෙනෙකුත් නෙමෙයි. ඒසේවන්තෝ දුක්ඛසාති මේක තමයි දුකේ තියෙන කෙලවර. බලන්න පින්නතේ බුදුරජාණන් වහන්සේ දුකේ කෙලවර පිළිබඳව දේශනා කරපු තැන. මේ දුකේ කෙලවර අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නට තියෙන්නේ අර අනිත්‍ය සංඥාව පරිභාවිත කිරීම තුළ අනිත්‍ය සංඥාව දියුණු කිරීම තුළ තමයි අපිට මේක තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් අනිත්‍ය සංඥාව භාවිත නොකළොත් අපිට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා දැන් ඔය අපි කතා කළේ රූපය ඇසුරෙන් අපි කොහොමද අනිත්‍ය සංඥාව කියන දේ වඩන්නේ. දැන් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන ඔබට ප්‍රායෝගික භාවිතයේ තුල ඔබේ ජීවිතේ ප්‍රායෝගික භාවිතයේ තුල ඔබට තියෙන පළවෙනි දේ කරන්නේ මොකද්ද පළවෙනි දේ? ඔබට තියෙනවා එතන නුවණින් මානසිකාරයේ පවත්වන්න දෙයක්. ඒ නුවණින් කරන මානසිකාරය තමයි පළවෙනියටම ඉති රූපං මේ රූපයයි කියලා දැනගන්න එක. රූපයයි කියලා දැනගන්න එකත් එච්චරම ලේසි තැනක් නෙමෙයි. ඔබට මේ අම්මා තාත්තා මේ ප්‍රිය අප්‍රිය වස්තු හම්බ වෙන තැනක මේ ගෙවල් දොරවල් යාන වාහන ආදී දේවල් හම්බ වෙන නානත්වයක් හම්බ වෙන තැනක ඔබට ඒකත්වයක් දකින්න වෙනවා. අපි අද ලෝකයේ අසුරු කරන්න පින්නතුනේ නානත්වයක. නානත්වයක කියලා කියන්නේ නානත්ව සංඥාවක ඉඳලා. ඒ කියන්නේ ඒක විසිරලා තියෙන්නේ. හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා, වටින දේවල් තියෙනවා, නොවටින දේවල් තියෙනවා. ප්‍රඥප්ති මගින් පනෝගත්ත ප්‍රඥප්ති මගින් සංස්කරණය කරගත්ත දේවල් තුල තමයි අපි වාසය කරන්නේ. අපි හිතනවා මේ දේවල් ලෝකයේ විදිහටම තියෙන දේවල් කියලා. අම්මා ඉන්නවමයි තාත්තා ඉන්නවමයි ගෙවල් දොරවල් තියෙනවමයි යාන වාහන තියෙනවමයි මේ විදිහට අපි මේ දේවල් වල පැවැත්ම ගැන තමයි කල්පනා කරගෙන යන්නේ. අන්න ඒ විදිහට පින්නතුනේ මේ දේවල් වල පැවැත්ම පිළිබඳව අපි කල්පනා කරගෙන යනකොට මේ දේවල් තියෙනවා තියෙනවා තියෙනවා කියලා හිතනකොට මේ නානත්ත්ව සංඥාව තමයි අපි ඉස්සෙල්ලා අයින් කරගන්න ඕනේ. එහෙනම් ප්‍රායෝගික භාවිතයේදී අනිත්‍ය සංඥාව ඔබට හම්බෙන පළවෙනිම තැන තමයි ඔබ තේරුම් ගන්නට ඕනේ පළවෙනිම දේ හැටියට නානත්ත් සංඥාවෙන් හිත අයින් කරලා මේ ලෝකේ වටින නොවටින වස්තු තියෙනවා කියන තැනින් හිත පොඩ්ඩක් නිදහස් කරගෙන රූපය කියන දේ ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන එක. රූපය කියලා කියන්නේ මොකක්ද අපි කිව්වේ? අර ආයතනයකට ඇහැට නම් එන වර්ණ රූපය, කනට නම් එන ශබ්ද රූපය, නාසයට නම් ගන්ධ රූපය, දිවට නම් රස රූපය, කයට නම් පොට්ටබ්බ රූපය. එතකොට මෙන්න මේ විදිහට ඔබ රූපය ගැන ඉති රූපං කියනකොට ඔබට රූපය අරමුණු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අරමුණු එකක් එකක් ගැට ගහගත්ත ඒවා වෙන්න පුළුවන් කමක් නැහැ. ඇහැට පේන දේ අතින් අල්ලන්නත් පුළුවන්, අතින් අල්ලන්නේ ඇහැට දකින්නත් පුළුවන්. මේ අනිත් ඒවල අත්දැකීම දාගත්ත එකක තියෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඔබට දකින්න පුළුවන් ලුණු තියෙන්න බැලුම්. ලුණු කොයි වගේද කියලා ගොත් ඔබට ලුණු කියන්න පුළුවන් සුදු පාට, කැට කැට මෙන්න මේවට තමයි ලුණු කියන්නේ. නැතිනම් මේ සුදු පාට කුඩු මේවට තමයි ලුණු කියන්නේ කියලා ඔබට කියන්න පුළුවන්. හැබැයි ලුණු කියන්නේ රසක්නේ. ඒකට රූප ඇත්තේ නැහැ. අන්න ඒ වගේ අපි ආයතන මේ ටික ඔක්කොම එකතු කරගත්ත බවක් තියෙන පුළුවන් කමක් නැත්තේ නෑ කවදාවත් විඳින දේ දකින්න බෑ ඒ කියන්නේ රසය අපිට ඇහෙන් දකින්න පුළුවන් කමක් නෑ එහෙම පුළුවන් නම් ඔබට පොඩි ටික දිහා බලලා ලුණු වැඩිද ලුණු මදිද කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි ඒක බලලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ අපිට රසය කියන දේ දිවට ස්පර්ශ වුණොත් ඒක දැනෙන දෙයක කවදාවත් පේන්නේ නෑ ඒ වගේම පේන දේ අපිට කවදාවත් දිවට දැනෙන්නේ නැහැ. අපි බස් පිටක් අරගෙන කටට දාගෙන අපි කෙලත් එක්ක මිශ්‍ර වෙලා එනකොට අපිට දැනෙන රසය පිනතුනේ අපි දකින්න කොහේ තියෙන දෙයක් හැටියටද? අපි දකින්න අර බස් පිඟානේ තියෙන දෙයක් හැටියට. අපි රසයි කියලා දකින්නේ කොහෙද තියෙන දේද අර බත් පිඟානේ තියෙන ටික දිහා. හැබැයි කවදාවත් බත් පිඟානේ තියෙන රසය නෙමෙයි අපි විඳින්නේ අර දිවට ස්පර්ශ වුණ දේ රසය අපි විඳින්නේ හැබැයි අපි දකින්නේ ඒක අර පිඟානේ තියෙන දේ හැටියට. ඒක තමයි අපේ තියෙන මෝඩකම. ඒක තමයි අපේ තියෙන අවිද්‍යාව. ඉතින් ඉති රූපං කියලා කියනකොට මේ රූපය අපි දැනගන්නකොට අන්න ඒ විදිහට මේ ආයතනයකට නාපු දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. ඇහැට නම් ආපු වර්ණය, කනට නම් ආපු ශබ්දය, නාසයට නම් ඒ මොහොතේ ආපු ගන්ධය, දිවට නම් ආපු රසය, කයට නම් ආපු ස්පර්ශය. මේ ටික ගැන තමයි පින්නතුනේ මේ කතා කරන්නේ. එතකොට ඔබට පේනවා අපි මේ කතා කරන්නේ ලෝකය කියලා නැතිනම් රූපය කියලා කතා කරන්නේ මේ නානත්වයක් අනුව ගියපු දෙයක් නෙමෙයි ආයතනයකට එන දෙය කියලා. ඉතින් ඉති රූපං කියලා ඔබ නැවත නැවත ව්‍යවස්ථාපනය කරනකොට පිහිටුවා තබනකොට නැතිනම් මනසින් ඔබ නැවත නැවත සම්මර්ෂණය කරනකොට ඔබට කරන්න තියෙන්නේ මොකද්ද රූපය කියන ගතිය ප්‍රකට කරගන්න. ඒ කියන්නේ අම්මා තාත්තා කියලා මේ ඔබට පේන නානත්වය අයින් කරලා ඒ හැම තැනකම ඔබට හම්බෙන එක පොදු බවක් තියෙනවනේ පොදු ලක්ෂණයක් තියෙනවනේ මොකද්ද පොදු ලක්ෂණේ ඇහැට එන වර්ණ රූපය කියන දේ. අන්න ඒක ප්‍රකට කරගන්න. අන්නේ වර්ණ රූපය කියන දේ ඔබ මානසිකාරයේ පවත්තලා ප්‍රකට කරගන්නකොට ඔබට දකින්න පුළුවන් ඉති රූපස්ස සමුදය. මේක තමයි රූපේ හට ගැනීම. කොහොමද රූපේ හටගත්තේ? මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ධර්මතා ටික එකතු වුණ තැනක තමයි මේක තියෙන්නේ. මේක එකකට විතරක් අයිති දෙයක් එහෙම නෙමෙයි. අපිට ඒකට හේතු ටික දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අවිද්‍යාව, කර්ම සංහා, ආහාර කියන මේ ටික නිසා තමයි මේක හටගත්තේ කියලා අපිට ඒ රූපේ හටගත් ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ධර්මතාවයන්ගේ නැති වෙයි යෑමෙන් ඒ මොහොතේ හටගෙන මේ ධර්මතාවයන් නිරුද්ධ වෙනකොට අපිට රූපයේ Nirodhe කියන දේ ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා නැතිනම් අස්තංගමය කියන දේ. ඒ රූපේ ඇසේ නැතිවීමෙන් ඒ රූපේ නැති වෙලා යනවා ඒ මොහොතේ ආයෙක දකින්න පුළුවන් කමක් නැහැ. අලුතෙන් ඇහැක් හැදෙනකොට අලුතෙන් තමයි රූපේ එන්නේ. අන්න ඒ විදිහට රූපේ අස්තංගමයේ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් නුවණින් සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි අදියර ඔබ රූපය ස්මතු කරගන්න. දෙවෙනි අදියර රූපය හටගත්ත හේතු ටික පිළිබඳව ඔබ ගවේෂණය කරන්න. තුන්වෙනි අදියර රූපේ වැයවීම පිළිබඳව දකින්න වාසය කරන්න. එතකොට හට ගැනීම අනුව සහ වැයවීම කියන මේ දෙකම ප්‍රකට කරගැනීමෙන් සිව්වනම ඔබ වාසය කරන්නේ. එතකොට ඔබට කියනවා නිවැරදිව අනිත්‍ය සංඥාව භාවිත කරනවා කියලා. මේ විදිහට අනිත්‍ය සංඥාව භාවිත කරනකොට සබ්බං කාමරාගම් පරියාදීති. කාමරාගය දුරු කරනවා. අයියා කාමරාගය දුරු කරනවා කියලා කියන්නේ කාමය පවත්න්නේ මොකක් ගැනද? කාමය කියන දේ පවත්න්නේ මේ රූපය අසුරු කරගෙන. කාමය කියන දේ අසුරු කරන්නේ කාම ගුණ ටික අනුරූපීව. කාම ගුණ කියන්නේ මොනවද? කාමයේ පැවැත්වීම සඳහා උපකාර වන දේ. එතකොට කාම ගුණ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ටික. මෙන්න මේ දේවල් අරබයා අපි සංකල්ප මේ වශයෙන් බැඳෙනකම තමයි කාමය කියලා කියන්නේ. රූපේ කාමයේ උනේ නැහැ. හැබැයි රූපේ පිළිබඳව හිතේ ඇති කරගත්ත කැමැත්ත කියන දේ, චන්දරාගය කියන දේ අන්න ඒක තමයි කාමය. එතකොට දැන් මේ කැමැත්ත පවස්ථා ගැනීමට අර රූපේ තියෙන බව, රූපේ හම්බෙන බව උපකාර වුණා. ඒ නිසා අපිට ඒ කාම ගුණ ටික අපිට මේ කාමයේ පැවැත්මට හැමදාම උපකාර කරලා තියෙනවා. දැන් අපි අනිත්‍ය සංඥාව ප්‍රකට ප්‍රකට කරගන්නවා නම් ප්‍රගුණ කරනවා නම් අනිත්‍ය සංඥාව කියන දේ. අන්න එතකොට දැන් මේ කාමයේ පැවැත්ම නැතිල යනවා. ඇයි? කාමයේ පවත්තන්න කාම ගුණ හම්බ වෙන්නේ රූපේ හම්බ වෙන්නේ තියෙන රූප හම්බ වෙන්නේ දැන් මේ මොහොතේ දැකපු දේ මේ මොහොතේ නැති වෙන බවට අපිට නුවණයි නම් කලින් දැකපු දේ නැවත තියෙන බවක් අපිට එන්නේ නැතිනම් අපිට මේ කාමයේ කියන දේ පවත්න්න කැමැත්ත කියන දේ පවත්න්න තැනක් හම්බ වෙන්නේ ඇත්තම කිව්වොත් යා කැමැත්ත නැති කරලා නෙමෙයි ලෝකේ තියෙනකොට තියෙන දේවල් පිළිබඳව කැමැත්ත නැති කරගෙන නෙමෙයි එයාට ලෝකය හම්බ වෙන බව නැති කරලා කැමැත්ත උපදින්න තැනක් නැති කරලා ඒකට කියනවා රූපය විභූත කරලා කියලා ඒ කියන්නේ රූපය දුරු කරලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යං හෝ භික්ඛවේන තුම්හාකං තම් පජහත පහණනි යමක් ඔබලගෙන වෙන ඒක දුරු කරලා දාන්න මොනවද ඔබලගෙන වෙන්නේ රූපය ඔබලගෙන නෙවෙයි ඇස ඔබලගෙන නෙවෙයි කියලා අපිට දේශනා කරන්නේ එතකොට මෙන්න මේ විදිහට අපිට මේ දේවල් ඇසුරු වෙන්නේ නැති තත්ත්වයට මෙතන තියෙන අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය අපි ප්‍රත්‍යක්ෂ කරනකොට වෙනතුනේ මේ අවබෝධය අපට හේතු වෙනවා අර කාම සහගත මානසිකාර ටික ඉවත් කරලා දාන්න. හැබැයි අපිට තියෙන්න පුළුවන්කම තියෙනවා අනිකුත් දේවල් පිළිබඳව අනිත් දේවල් කියලා කියන්නේ දැන් වේදනා සංඥා සංඛාර කියලා තව නාම ධර්මතා ටිකකුත් තියෙනවා. ඒ නාම ධර්මතා ටික අසුරු කරගෙන අපිට මේ කෙලෙස් පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එනිසා තමයි වේදනා සංඥා කියන දේවල් ටිකත් අසුරු කරගෙන. ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ටිකත් අසුරු කරගෙන අපිට මේ කෙලෙස් ධර්මතා ටික පවත්වන්නට පුළුවන්කම තියෙනවා. වේදනාව කියනකොට විඳීම් සහගත ස්වභාවය. විඳීම් සහගත ස්වභාවය කියලා කියන්නේ අපි ලෝකයේ විඳිනවා සැප වශයෙන් විඳිනවා දුක් වශයෙන් විඳිනවා උපේක්ෂා වශයෙන් විඳිනවා ලෝකයේ විඳිනවා සැප වශයෙන් ලෝකයේ දුක් වශයෙන් ලෝකයේ උපේක්ෂා වශයෙන් විඳිනවා ඒකට සැප දුක් උපේක්ෂා වශයෙන් ලෝකයේ කියන දේ අසුරු කරනකොට සැප වශයෙන් අසුරු කරන ලෝකය අපි වේදනාත්මක ගතියකින් අද දැනගන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලින්ම සිහිපත් කළා මේ කාමය කියන දේ අනුව ගියපු කාම භූමිය අනුව ගියපු සත්‍ය හැටියට අපි රූපය අනුසාරයෙන් තමයි ලෝකෙ විඳින්නේ කියලා. හැබැයි රූපය කියන දේ අපි කොයි වෙලාවකවත් විඳීම් සාගත ස්වභාවයක් නැතිව අපිට දැනුනේ නැහැනේ. එනිසා අපි මෙතනදී ඒකත් එක්ක වේදනාවක් අපි කතා කරනවා. එතකොට වේදනාව කියන්නේ විඳින බව. විඳින බව කියන එක නිකම් ඇති උනේ නැහැ. වේදනාව ඇති උනේ හේතු ටිකක් නිසා. වේදනාව හේතුවක් නිසා හදපු දෙයක් නම් හේතුව නැති වෙනකොට විඳීම කියන දේ නැති වෙලා යනවා. ඒක තමයි වේදනාවේ තියෙන ස්වභාවය. ඉතින් අපිට වේදනාවේ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට හොඳින් තේරුම් ගන්නට වෙනවා අනිත්‍ය සංඥා සූත්‍රය අනුසාරයෙන් අපි බලනකොට ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අස්තංගම. නිර්මානන්ද සූත්‍රයට අනුව නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනා අනිච්ච. වේදනාව අනිත්‍යයි. එතකොට වේදනාව අනිත්‍යයි කියන එක අපිට ප්‍රත්‍යක්ෂ කරන්න වෙන්නේ කොහොමද? සංඥාවක් විදිහට මේක භාවිත කරලානේ. අන්න එතකොට ඉති වේදනා. මේක තමයි වේදනාව කියලා කියන්නේ. මොකක්ද වේදනාව? සැප, දුක්, උපේක්ෂා වශයෙන් ඇති කරගන්න වේදනාව. තව මේකට අපි කියනවා මේ ටික බෙදලා අපි කියනවා සැප වේදනාව අපිට හිතට සුවක් සොම්නසක් දැනෙනකොට ඒකට කියනවා සෝමනස්සය කියලා. කයට දැනෙනකොට ඒකට කියනවා සැපය කියලා. කයට දැනෙන්නේ සැපය, හිතට දැනෙන්නේ සෝමනස්සය. කයට දැනෙන්නේ දුක, හිතට දැනෙන්නේ දෝමනස්සය. එතකොට සුඛ සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස ඊට පස්සේ උපේක්ෂාව නැතිනම් මධ්‍යස්ථ අරමුණ සැප සහ දුක් වශයෙන් නොකියන ලද නැතිනම් ඒකට තව වචනයක් පාවිච්චි කරන අදුක්ඛම අසුඛ කියලා. දුක් වශයෙන් හෝ සැප වශයෙන් නොගන්නා ලද දෙය කියලා. ඒ අදුක්ඛම අසුඛ දේ කියන මේ වේදනාව කියන දේ මේ ආකාරයෙන් අපි කතා කරනකොට පස් ආකාරයකිනුත් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා තුන් ආකාරයකිනුත් කතා කරන්න පුළුවන්කම තියෙනවා නමුත් පොදුවේ වේදනාව කියන දේ. එතකොට මේ වේදනාව කියන දේ අපි හඳුනා ගන්නට ඕනේ. වේදනාව කියලා කියන්නේ විඳීම් ස්වභාවය විඳීම කියන්නේ රූපය නෙමෙයි. වේදනාව කියලා කියන්නේ විඳින බව කියලා කියන්නේ විඳින බව රූපය නෙමෙයි. විඳින බව අපිට තේරුම් ගන්නට අවශ්‍යයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. විඳීම කියන දේ වෙනමම අපිට දැනෙන දෙයක්. ඒ විඳින විඳින බව කියන එක අපි අනුභවන ලක්ෂණයෙන් යුක්ත දෙයක්. ඒක කවදාවත් රූපය නෙවෙයි කියලා අපිට තේරුම් ගන්නට ඕනේ. එතකොට ඉති වේදනා කියනකොට වේදනාව අපි එතන හඳුනාගෙන තියෙන්නට ඕනේ. කයට නම් කෙලින්ම සැප සහ දුක ස්පර්ශ වෙනවා. කයට කටුවකින් යනොත් ඒ වේදනාව දුක් වේදනාවක් තමයි. ඒ වගේම මෘදු ස්පර්ශයක් ලැබුණොත් ඒක කයට දැනෙන සැප වේදනාවක් තමයි. කයට කෙලින්ම සැප සහ දුක ස්පර්ශ වෙනවා. හැබැයි හිතට කෙලින්ම සැප සහ දුක ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඇහැට පෙනෙන රූපයක් කෙලින්ම සැප වෙලා පේන්නේ නැහැ. ඒ රූපේ පේන්නේ සැප සහ දුක් වශයෙන් නැතිව. එතකොට අපි හිතෙන් තමයි සෝමනස්ය උපදෝගන්නේ. හිතෙන් ඒ ගැන හිතලා සතුටු වෙනවා. ඒ කියන්නේ මේක හොඳයි යහපත් කියලා හිතෙන් අරගෙන සංකල්පමය වශයෙන් සතුට වෙනවා. අන්න ඒ නිසා ඒකට කියනවා සෝමනස්සය කියලා. දැන් මෙන්න මේ විඳීම කියන දේ ලෝකයේ ඇතිවන වින්දනය කියන දේ අපි මෙතනදී වෙන් කරගන්නට ඕනේ. වින්දනය කියන දේ වෙන් කරගත්තාම පින්නතුනේ අපිට මේක හරි පහසු පහසුයි මේක තේරුම් ගන්නට යනකොට. එතකොට ඉති වේදනා කියලා කිව්වේ මේ විදිහට විඳීම කියන දේ අපි තේරුම් ගැනීම. එතකොට විඳීම අර බාහිරට පතිත කර කර දකින්න එපා. විඳීම කියන දේ ලෝකෙට අයිති කියලා ලෝකෙ පැත්තට නැඹුරු කර කර දකින්න එපා. විඳීම කියන ස්වභාවය වෙන් කරගෙන දකින්න විඳින බව කියන එක. ඉති වේදනාව කියලා කිව්ව එක. එතකොට මේ විදිහට වේදනාව දකිනවා වගේම ඉති වේදනාවේ සමුදය වේදනාවේ හට ගැනීමක් තියෙනවා. ඉති වේදනාවේ අත්ංගමෝ වේදනාවේ තියෙන අස්තංගමයක් තියෙනවා. වේදනාව කියන එක නැති වී යන බවක් තියෙනවා. ඒ නිසා වේදනාවේ නැති වී යන බව අපිට තේරුම් ගන්නට තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් වේදනාවේ හට ගැනීමත් වේදනාවේ නැතිවීම පිළිබඳවත් වේදනාව පිළිබඳවත් දැනගන්න. මේක තමයි වේදනාව පිළිබඳව වඩන අනිත්‍ය සංඥාව බවට පත් වෙන්නේ. ඉතින් අපිට රූපය පිළිබඳවත් පුළුවන්කම තියෙනවා මේ විදිහට වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය පිළිබඳවත් අපිට අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී තවදුරටත් මේ අනිත් ධර්මයන් පිළිබඳවත් අනිත්‍ය සංඥාව කොහොමද භාවිත කරන්නේ, ප්‍රගුණ කරන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරමු. ඉතින් අපිට මේ අනිත්‍ය සංඥාව નિවරදිව පාවිච්චි කළොත් වෙනතුනේ මේකම මූලික කරගෙන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. මේම මූලික කරගෙන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා කෙනෙක් මේ අනිත්‍ය සංඥාව විතරක් ප්‍රගුණ කළා. එයාට ඒකත් ප්‍රමාණවත් නිර්වාණය අවබෝධ කරගන්න. එනිසා මේක ඊටාම විශේෂ සංඥාවක්. මේක විශේෂ දෙයක්. එනිසා ඔබේ ප්‍රතිපදාව, දැහැමි ප්‍රතිපදාව ඔබ දියුණු කරගෙන යනකොට ඔබ අප්‍රමාදී වෙන්න කොහොම හරි මේ අනිත්‍ය සංඥාව Taman තුළ උපදවා ගන්නවා කියන අදහසින් යුක්තව කල්පනා කරගන්න කොහොම හරි අද දවසේදී මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝ මනස්කාරයන් පවත්ලා වටිනා කුසලයක් සිද්ධ කරගත්ත මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු පළමෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට ලංකඩවල ලංකරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඒ වගේම ඔබ නමින් මේ කිය සියලු ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිදු දිනාතක් ඔබට මේ ධර්මය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළ හිරු මාධ්‍යාලයේ සභාපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් අපි පින් අනුමෝදන් කරනවා බැහැම දිනාටම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්නේ හැම දිනාටම පෙරවන් සරණයි